ඒ අනුව කමඨහන ගැනීම සහ ඒ කමඨහන ගැනීමට పూర్වයේ අදාළ වන කරුණු කාරණා සමුදායක් විස්තර කරන කොටස තමයි මේ කම්මඨාන ගහන නිර්දේශය කියලා කියන්නේ. ඒ අනුව කම්මඨාන ගහන නිර්දේශයේ ආරම්භයේ කමඨහන් දෙන ආචාර්යන් වහන්සේ නමක්ගේ සුදුසුකම් කොහොමද කමඨහන් දෙන ආචාර්යන් වහන්සේ නමක් සොයාගන්නේ ඒ ආචාර්යයන් වහන්සේ නමක් වෙත එළඹෙන්නේ කොයි ආකාරයෙන්ද ආදී මේ කරුණු කාරණා පැහැදිලි කරන්න තියදුනා මුලින් කම්මත්තාන ගහන නිර්දේශය ආරම්භයේ ඊට අනතුරුව දැන් අපි එළඹිලා ඉන්නේ කම්මත්තාන ගහන නිර්දේශයේ එන ඊළඟ වැදගත්ම කොටසක් තමයි මේ චරිත හඳුනා ගැනීම කියන කොටස. යෝගීන්ගේ චරිත හඳුනාගන්නේ කොහොමද? ඒ අනුව මේ චරිතානුකූල කර්මස්ථානයක් තෝරාගන්නේ කොහොමද කියන එකයි. දැන් භාවනා කමඨහනක යෙදෙන යෝගාවචරයන්ට තියෙන ප්‍රධානතම ගැටලුවක් තමයි අපිට භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගිහි උදවිය ඇවිල්ලා අහන දේ තමයි ස්වාමීනි අපි භාවනාව ආරම්භ කරන්න ඕනේ කොතනින්ද මොන කමඨහනින්ද අපි භාවනාව පටන් ගන්න ඕනේ අපි බුද්ධානුස්සති ඉස්සලා වඩන්න ඕනද මෛත්‍රිය වඩන්න ඕනද එහෙම නැත්නම් අපි ආනාපානසති භාවනාව වගේ භාවනාවකින් ආරම්භ කරන්න ඕනද මෙන්න මේ විදිහට Taman ආරම්භ කළ යුතු Taman යෙදිය යුතු කමඨහන මොකක්ද කියන එක පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලු තියෙනවා. ඒතට ඒ නිසා හැම කෙනෙකුටම ගැටලුවක් තියෙනවා මම මගේ භාවනා විදිහට මොන භාවනාවක්ද ඉස්සලම කරන්න ඕනේ කියලා. දැන් මේ කම්මඨාන ග්‍රහණ නිර්දේශයේ මේ චරිත අනුකූලව කමඨහන් විස්තර කිරීමේදී බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ අපිට මේ තේරවාදී භාවනා මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ නොඑක් නොඑක් සූත්‍ර දේශනාවලදී දේශනා කරපු කරුණු අනුසාරයෙන් අපට දේශනා කරන්නේ චරිත කිහිපයක් හඳුන්වලා මේ චරිතවලට අදාළව අපි හඳුනාගත යුතු කමටහන් ඒ ඒ චරිතවලට ගැළපෙන කමටහන් මොනවද කියන එක පැහැදිලි කරලා දෙන්නේ. ඒ අනුව තමයි අපි පහුගිය සතියේ මේ පැහැදිලි කිරීම ආරම්භ කරන්න තියදුනේ චරිත හයක් පිළිබඳව සඳහන් කරන්න යෙදුනා. ඒ අනුව අත්තනෝ චර්යානුකූලන්ති එත්ත චරියාති ච චර්යා කියලා ආරම්භ කරන්න යෙදුනා. චරිත හයක් තියෙනවා කියලා කියව රාග චර්යා, දෝෂ චර්යා, මෝහ චර්යා, සද්ධා චර්යා, බුද්ධ චර්යා, විතක්ක චර්යා කියලා. එතකොට රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා, බුද්ධි විතක්ක කියලා චරිත හයක් පිළිබඳව අපිට මුලින්ම බුදුගොස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුනා. ඒතර මේ චරිත 6ට අදාළව මේ තමතරව තවත් චරිත පිළිබඳ පැහැදිලි කිරීම් කිහිපයක් අපිට මෙතනදී ඉදිරිපත් කරන්න තියදුනා. මේ පැහැදිලි කිරීම් වලිනුත් අනතුරුව අපට දැන් පැහැදිලි කරන්නේ මේ චරිත පිළිබඳව අපි පසුගිය සතියේ අවසන් කරන් තියදුන කරුණු තුනක් පිළිබඳව අපි සඳහන් කරා. සම්පනේතා චරියාකින් නිදානා කතංච ජානිතබ්බං අයං පුද්ගලෝ රාග චරිත අයම් පුද්ගලෝ රාග චරිතෝ අයං දෝසාදීසු අඤ්‍යතර චරිතෝ කිං චරිතස්ස පුද්ගලස්ස කිං සප්පායං මෙන්න මේ කියන ප්‍රශ්න ටිකට උත්තර චරිත කිං නිදානා චරිතය නිදානේ මොකද්ද මේ චරිතය බවට පත් වෙන්නේ කුමන හේතුවකින්ද කපංච ජානිතබ්බං අයං පුද්ගලෝ රාග චරිතෝ මේ පුද්ගලයා රාග චරිතයක්ද ද්වේෂ චරිත ආදියක්ද කියලා දැනගන්නේ කොහොමද කිං චරිතස්ස පුද්ගලස්ස කිං සප්පායං කුමන චරිතයට කුමන කුමක් සප්පායයිද මෙන්න මේ කරුණු පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරින් පළවෙනිම කාරණය අපි කතා කරන්න ඉන්නේ පළවෙනිම කාරණේ අපි කතා කරන්න ඉන්නේ රාග මේ රාග ආදී චරිත පිළිබඳව චරිත නිදානේ තමයි පැහැදිලි කරන්න ඉන්නේ. එතකොට අපි සාකච්ඡා කරන්න තියදුන පසුගිය සතියේදී චරිත හයක් පිළිබඳව රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත කියලා. ඒතර මේ චරිතයන්ට අදාළව අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට ප්‍රශ්න තුනක් පැහැදිලි කරගන්න තියෙනවා. මේ චරිත නිදාන කුමක්ද? නිදාන කියන්නේ මේ චරිතය රාග චරිතයක් නම් රාග චරිතයක් උනේ කුමන හේතුවකින්ද? ද්වේෂ චරිතයක් උනේ කුමන හේතුවකින්ද කියන කාරණය. ඒ වගේම චරිත ස්වභාවය දැනගන්නා ආකාරය මොකක්ද? අපි කොහොමද අපේ චරිතය හඳුනගන්නේ? මෙතනදී විශේෂයෙන්ම ගුරුවරයෙකුට දෙන මඟ පෙන්වීම ටිකක් තියෙනවා. ඒ අනුව ගුරුවරයෙක් කොහොමද තමන් ගාවට කමඨහනක් ගන්න දෙන ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය යෝග යෝගාවචරයේගේ චරිතයේ කෙබඳු චරිතයක්ද කියලා හඳුනගන්නේ කොහොමද? ඒ අනුව හඳුනගන්නා ඒ ඒ චරිතයට සප්පාය අසප්පාය භාවය මොකක්ද කියන කාරණය. ඒතර මෙන්න මේ කරුණු කාරණා ටික පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ අතරින් පළමුවෙන්ම අපි කතා කරන්න යන්නේ මෙන්න මේ චරිත නිදාන කියන ආකාරය. ඒ අනුව අපිට විශේෂ මාර්ගය ආරම්භ කරනවා මේ චරිත නිදාන ආදී පිළිබඳව කතා බහ කරන්ද తත්‍ර පුරිමා తాවතිස්සෝ චරියා හුබ්බා චින්න නිදාන. එතකොට අපිට කියනවා එතන මේ මේ වාක්‍ය සම්පූර්ණයෙන් කියනවා පුබ්බා චින්න නිදානා ධාතු දෝෂ නිදානා ചാති ඒකච්චේ වදන්ති. එතකොට මෙන්න මෙතන අපි පසුගිය සතියේ පැහැදිලි කරා මේ විසුද්ධි මාර්ගයට අදාළව අපි විශේෂ ඓතිහාසික සිදුවීමක් සහ සිදුවීමක් කෙසේ නමුත් මේ ශාසනික කටයුත්තක් පිළිබඳව අපි කතා බහ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ බුදුගෝසාචාර්යන් වහන්සේ විසුද්ධි මාර්ගයේ රචනා කිරීම කියන එක තුළ අපි දන්නේ අපි අහලා තියෙන්නේ බුදුගොස්වාමීන් වහන්සේගේ දැනුම පරිශීලනය කරන්ද මේ මහා විහාරයේ මහතෙරුන් වහන්සේලා ලබා දුන්නු ගාථා රත්න දෙකකට අනුව මේ ගාථා රත්නයේ ලියපු අට කතාවක්. ඒ අට කතාව ඔස්සේ තේරවාදී භාවනා මාර්ගය ඉදිරිපත් කිරීමක් විසුද්ධි මාර්ගයෙන් සිදු වුණා කියන කාරණය තමයි අපි දන්නේ. එතකොට ඒක නිවැරදි. නමුත් ඒක පිටුපස තියෙනවා තවත් යම්කිසි විශේෂ වැදගත් ප්‍රවෘතියක්. ඒ ප්‍රවෘතිය තමයි මේ කාලේ වෙනකොට මහා විහාරයේ අභයගිරිය කියන ભેදය ඇති වෙලා තියෙනවා. එතකොට අභයගිරිය බිහි වෙලා අවසන්, අභයගිරිය බිහි වෙලා අවසන් නිසා ඒකත් සමගම අභයගිරිය තුළ අභයගිරික ත්‍රිපිටකය ඉගෙනනවා. ඒතර අභයගිරික ත්‍රිපිටකය මොකද්ද? මහා විහාර ත්‍රිපිටකය මොකද්ද කියලා අපි හඳුනා ගන්නකොට අභයගිරික භික්ෂුන් වහන්සේලා ළඟත් මේ ත්‍රිපිටකයේම තේරවාද ත්‍රිපිටකය තියෙනවා. හැබැයි ඒ තේරවාද ත්‍රිපිටකයේ අභිගිරික භික්ෂුන් වහන්සේලා අර්ථකථනය කරන ක්‍රමවේදයේ නොඑක් නොඑක් වෙනස්කම් තිබුණා. එතකොට අපේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා අර්ථකථනය කරගෙන ආවට වඩා වෙනස් ආකාරයෙන් අර්ථකථනය කරන්න යෙදුනා අබේගිරික භික්ෂුන් වහන්සේලා. ඇයි එහෙම වෙනසක් ඇති වෙන්නේ? අබේගිරිය කියලා කෙනෙක් එක්තරා විදිහකට විදේශීය භික්ෂුන් වහන්සේලා පවා පැමිණිච්ච විශ්වවිද්‍යාලයක් මට්ටමට දියුණු වෙමින් පැවතිච්ච ආයතනයක්. ඒතර විශ්වවිද්‍යාලයක් මට්ටමට දියුණු වෙමින් පැවතිච්ච ආයතනයක් තුළ අද වර්තමානයේ වුණත් අපි විශ්වවිද්‍යාල පිළිබඳ සලකා බලද්දී ඇති වෙන දේ තමයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවල පාඨමාලා හදාරන අය මේ ත්‍රිපිටකය පිළිබඳවත් නොඑක් ආකාරයෙන් තර්ක විතර්ක මුකෙයින් ඒ වාගේම මේ ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණු විවේචනාත්මක ස්වරූපයෙන් ඉගෙන ගන්න කැමතියි තුලනාත්මක ස්වරූපයෙන් ඉගෙන ගන්න කැමති. මේ ත්‍රිපිටකයේ යමක් තියෙනවා දකින්නවා නම් ඒ ත්‍රිපිටකයේ තියෙනවා දකින්න කාරණය ඊට වඩා මේක තුලනය කරලා මේක විවේචනයට ලක් කරලා ඉගෙන ගැනීම කියන එක විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක්. එතකොට මේක ඇත්තටම ත්‍රිපිටකය ඉගෙන ගැනීමට සුදුසු ක්‍රමයක් නෙමෙයි. ත්‍රිපිටකය ඉගෙන ගැනීමේදී ශ්‍රද්ධාව කියන කාරණය ඉදිරියම තියෙන්න ඕන දෙයක්. ඒතකොට ශ්‍රද්ධා මූලික අධ්‍යාපනයක් තුළින් තමයි අපිට නිවන සඳහා අවශ්‍ය වෙන පහසුකම ටික හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපිට තර්ක විතර්ක ආදිය තුළින් විවේචන තුළින් අපිට යම් දැනුමක් ගොඩනගා ගන්න පුළුවන්. දැනුමැති පුද්ගලයෙක් බිහි කරන්න පුළුවන්. හැබැයි දැනුමත් පුද්ගලයෙක් බිහි කිරීම කියන එකත් අපි නිවන් ගමනේ ගමන් කරන පුද්ගලයෙක් බිහි කිරීමත් කියන එක දෙකක්. එතකොට අභිගිරික භික්ෂුන් වහන්සේලා එක්තරා විදිහට මේ විවේචනා ස්වරූපයෙන් යම් යම් හඳුනා ගැනීම කරන් තියෙනවා. අර්ථකතන වලදී එක්තරා විදිහකට තුලනාත්මක විවේචන විවේචනාත්මක අර්ථකතන වලට අභිගිරික භික්ෂුන් වහන්සේලා යෙදුණා. මෙන්න මේ නිසා මහා විහාරීය ස්වාමීන් වහන්සේලාට මේ අර්ථකථා සම්පාදනයේදී තිබුණ ප්‍රධානතම අභියෝගයක් ඒ අභියෝගය තමයි අපේ මේ තේරවාදී අර්ථකථන සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම. තේරවාද අර්ථකථන සම්ප්‍රදාය තුළ ආපු අර්ථකථනයන් ආරක්ෂා කරන්න ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම කියන එක උන්වහන්සේලාගේ ප්‍රධානතම අභියෝගයක් බවට පත් වෙනවා ප්‍රධානතම වගකීමක් බවට පත් වෙනවා මෙන්න මේ නිසා මේ හේතුවෙන් බුදුගෝසාචාර්යන් වහන්සේ මේ අර්ථකථා පාළියෙන් ශ්‍රීහවත් අර්ථකථා පාළියට සංග්‍රහ කිරීමේදී උන්වහන්සේ විශේෂයෙන් අවධානය යොමු කරා ඒ ඒ තැනදී અભිගිරික මතවාද තියනවාද ඒ ඒ තැනදී යම් යම් અભේගිරික භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු මේ තේරවාදී මතවාදයට පටහැනි අර්ථකථාචාර්යයන් වහන්සේලාගේ මතවාදයට පටහැනි යම් යම් නවීන අදහස් තිබුණද අන්නේ අදහස් යමක් තියෙනවා නම් ඒව හඳුනගෙන ඒ අදහස් පිරිසිදු කිරීම ඒ අදහස් ප්‍රතිබාහනය කරලා සකසමය දීපණය කරලා පරසමය දුරුකරනද බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ අර්ථකථා වලදී තමන් වහන්සේගේ අර්ථකථන සම්ප්‍රදාය යොදා ගන්න තිබුණා. මේ සකසමයේ දීපණය කරමින් පරසමය දුරු කිරීම කියන කාරණය අපිට මෙතෙන්ට ආවහම දක්නට ලැබෙන විශාල දෙයක් විශේෂ දෙයක්. මේ විසුද්ධි මාර්ගය රචනා කරනකොට અભේගිරික અભේගිරිය මුල් වෙලා රචනා වෙච්චි විමුක්ති මාර්ගය කියලා තිබුණා එක්තරා භවනා මාර්ගයක්. ඒතර මේ විමුක්ති මාර්ගය කියන භවනා මාර්ගය ඒකත් එක්තරා විදිහකට અભේගිරික වික්ෂුන් වහන්සේලාගේ භවනා මාර්ගය විදිහට රචනා වෙලා තිබුණා. ඒතර මේ වෙන විට අතරම සඳහන් කරනවා මේ මහා විහාරය සතුවත් විමුක්ති මාර්ගය කියලා භවනා මාර්ගයක් මහා විහාරීය විමුක්ති මාර්ගයකුත් තිබුණාය කියලා. ඒතර මෙතනදී ඒක මහා විහාරීය විමුක්ති මාර්ගය මොකක්ද અભිගිරික විමුක්ති මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව අපිට විශේෂ තොරතුරක් අපට හමු වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ විමුක්ති මාර්ගයේ මතවාද බුදුගොස් ස්වාමීන් වහන්සේ විවේචනය කරලා තියෙනවා. ඒ විවේචනය කරපු එක තැනක් තමයි මෙන්න මෙතන. මෙතනට ඇවිල්ලා උන්වහන්සේ මුලින්ම දක්වනවා විමුක්ති මාර්ගයේ රචනා කරපු මේ උපතිස්ස කියන තෙරුන් වහන්සේ මෙන්න මේ චරිත නිදානය පිළිබඳව දක්වන අදහස. ඒතර විමුක්ති මාර්ගයේ මේ අදහස තිබිලා තියෙනවා. ඒතර අද වර්තමානයේ අද වර්තමානයේ විමුක්ති මාර්ගය කියලා ග්‍රන්ථයක් තියෙනවා මේක මහාවිහාරීය විමුක්ති මාර්ගය කියලායි හඳුන්වලා තියෙන ග්‍රන්ථයේ පෙරවදන් ආදී කියවනකොට ඒ ස්වාමීන් වහන්සේලා දක්වලා තියෙන මේක මහාවිහාරීය විමුක්ති මාර්ගය කියලා කරම අපි පෞද්ගලිකව විමසලා නැහැ ඒක මහාවිහාරී විමුක්ති මාර්ගයේද අවේගිරික විමුක්ති මාර්ගයේද කියන එක මෙන්න මේ මේ වාගේ තැන්වලදී මේ විනිශ්චයන් පිළිබඳ විමසලා බලලා කෙනෙකුට නිගමනයක් කරන්න පුළුවන් අද වර්තමානයේ තියෙන විමුක්ති මාර්ගයේ මහාවිහාරීයයිද අවේගිරිකයිද කියන එක. කොහොම නමුත් උපතිස්ස තෙරුන් වහන්සේ තමයි මේ විමුක්ති මාර්ගය රචනා කරලා තිබිලා තියෙන ඒ කාලේ උන්වහන්සේගේ මතවාදය බුදුගොස් ස්වාමීන් වහන්සේ මෙතනදී ප්‍රතිබාහනය කරනවා. මෙතනදී මේ නිසා මුලින්ම දක්වනවා උපතිස්ස තෙරුන් වහන්සේගේ මතය එතනින් දක්වන තත්ත පුරිමාතා අවතිස්සෝ චරියා පුබ්බාචින නිදානා ධාතු දෝෂ නිදානාචාති ඒකච්චේ වදන්ති. මේ ඒකච්චේ කියන වචනය උපතිස්ස තෙරුන් වහන්සේ සඳහා කීවාය කියන එක මේ විසුද්ධි මාර්ග ටීකාවේ සහ ඒ වගේම විසුද්ධි මාර්ග සම්නේ සඳහන් කරනවා. විසුද්ධි මාර්ග සම්නේ සඳහන් කරන ඒකච්චේ anu උපතිස්සස්තරයන් වහන්සේ සඳහා කියන ලදී ඔවුන් විසින් Tamanගේ විමුක්ති මාර්ගයේ එසේ කියන ලදී කියලා. එතකොට විමුක්ති මාර්ගයේ ලියන ලද උපතිස්සතරුන් වහන්සේ තමයි මේ ඒකච්චය කියලා කියන්නේ. උන්වහන්සේ කියනවා පුරිමා තිස්සෝ චරියා పూర్වයේ එන චරිත තුන. పూర్ව චරිත තුන තමයි රාග චරිතය, ද්වේෂ චරිතය සහ මොහ චරිතය කියන මෙන්න මේ චරිත තුන අපිට කියනවා නිදාන දෙකක් තියෙනවලු. හේතු දෙකක් තියෙනවා මේ චරිතේට. පුබ්බාචින නිදානා. పూర్වේ పూర్ව જાතියෙහි పూర్ව ජන්මේහි ඇතිවුණු තිබුණු Tamanගේ පුරුදු නිදාන කරගෙන තියෙනවා කියනවා. ඒ වගේම තමයි අපිට කියනවා ධාතු දෝෂ නිදානා. ධාතු දෝෂයන් ධාතු දොස් නිදන් කරලා තියෙනවා. ධාතු දොස් කියලා කියන්නේ ධාතු කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතුන්ගේ උත්සන්න භාවයන්. දොස් කියලා කියන්නේ වාපිත් සෙම් කියන දොස් තුන් දොස් කියන ඒවා. මේ නිසා මේ උපතිස්ස තෙරුන් වහන්සේ සඳහන් කරනවලු යම්කිසි පුද්ගලයෙක් పూర్ව ජන්මෙහි పూర్ව જાතියෙහි යම්කිසි දෙයක් පුරුදු පුහුණු කරාද ඒ පුරුදු පුහුණු කරපු දේවල් මේ ජීවිතයේදී චරිත ස්වභාවය තීරණය වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි పూర్ව ඒ වගේම තමයි මේ જાතියේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතුන් වල උත්සන්න භාවයක්. ඒ වගේම වාපිත් සෙන් කියන මේ තුන්දොස් කිපීම් ස්වභාවයක් කියන මෙන්න මේ ස්වභාවයන් එක්තරා විදිහකට මේ චරිතය කොමක්ද කියන එක තීරණය කරන්න හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව මේ පිළිබඳව සඳහන් කරනවා කුබ්බේ කිර ඉත්තප්පයෝග සුභකම්ම බහුලෝ රාගචරිතෝ හෝති සග්ගාවා චවිත්වා ඉදුප්පන්නෝ නිසා ඔන්න කරුණු දෙකක් දක්වනවා పూర్ව જાතිහි ඉෂ්ඨ කර්ම බහුලයිනම් ඒ කියන්නේ යහපත් කටයුතු බොහෝසෙන් කරලා තියෙනවා නම් ඒ වාගේම තමයි යහපත් කටයුතු සුභ කටයුතු බොහෝසෙන් කරලා තියෙනවා නම් සහ සග්ගා චවිත්වා ඉදුප්පන්නෝ ස්වර්ගයෙන් චුත වෙලා මෙලොවට පැමිණියා නම් මෙන්න මේ කියන කරුණු දෙක රාග චරිතයකට පූර්ව නිදානයක් බවට පත් වෙනවා කියලා. ඒත් රාග චරිතයක් බවට පත් වෙන්න මෙන්න මේ කරුණු හේතුවක් වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි පුබ්බේ ඡේදන වද බන්ධන වේරකම බහුලෝ දෝෂ චරිතෝ හෝති නිරේනාගයෝ නිහිවාචවිත්වා ඉදුප්පන්නෝ పూర్ව જાතීන් වල නොඑක් නොඑක් අත්පාසිඳීම් වදබන්ධන මේ ආදී වෛර ක්‍රියා බහුල කරලා තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා ඒ වගේම තමයි තිරස්චානගත නිරයෙන් සහ නාගයෝනියෙන් නිරයෙන් සහ නාගයෝනියෙන් චුත වෙලා මනුස්ස ලෝකයට ආවනම් අන්න ඒ අයත් අපිට කියන ද්වේෂ චරිත විදිහට උත්පත්ති ලැබනවා කියලා. මේ කියන්නේ උපතිස්ස තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ ඒ වගේම තමයි පුබ්බේ මජ්ජපාන බහුලෝ සුත පරිපුච්ඡා විහීනෝවා මෝහචරිතෝ හෝති. එතකොට పూర్වෙහි මධ්‍යසාර භාවිත කරා වැඩි නම් ඒ වගේම තමයි සුත පරිපුච්ඡා විහීනෝ. ඒ කියන්නේ ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනය කිරීමෙහි විමසීමේහි එක්තරා විදිහකට තිරිහීමක් තිබුණා නම් අඩුවීමක් තිබුණා නම් අන්න ඒ පුද්ගලයා මෝහ චරිත වෙනවලු. එහෙමත් නැත්නම් තිරච්ඡානගත යෝනියෙන් තිරිසංගත යෝනියෙන් චුත වෙලා මෙලොවට ආවනම් මෝහ චරිතයක් වෙන්න ඒක හේතු වෙනවා කියලා කියනවා. ඒතර මේ විදිහට පූර්වාචීර්ණ නිදානයක් විදිහට පුබ්බාචින්න නිදානයක් විදිහට අපට කියනවා මෙලොවට උත්පත්ති ලැබෙන කෙනෙක් රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි වින්නම්පන ධාතුණං උස්සන්නත්තා පුද්ගලෝ මෝහචරිතෝ හෝති. ඔන්න ධාතු උත්සන්න භාවය ගැන කතා කරනවා. ධාතු උත්සන්න භාවයේ අනුව පඨවි ධාතු, ආපෝ ධාතු කියන මෙන්න මේ ධාතු දෙක උත්සන්න පුද්ගලයා මෝහ චරිතයක් වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා කියලා කියනවා. තේජෝ ධාතු, වායෝ ධාතු උත්සන්න පුද්ගලයා ද්වේෂ චරිතයක් වෙනවලු. ධාතු සම පුද්ගලයා රාග චරිතයක් වෙනවා කියලා කියනවා. එහෙමත් නැත්නම් තුන්දොස් කිපීම් පැත්තෙන් කියනවා සෙම අධික පුද්ගලයා රාග චරිතය කියලා කියනවා. වාතය අධික පුද්ගලයා මෝහ චරිතය කියලා කියනවා. ඒ වගේම ඒක එක විදිහකට කියනවා එහෙමත් නැත්නම් නැතහොත් වෙනත් වාකාරයක් දාලා කියනවා ෂේමාධික පුද්ගලයා ෂෙම්හාධිකෝ වා මෝහචරිතෝ ෂේමාධික පුද්ගලයා එක්ක මෝහචරිතයක් වෙනවා එහෙම නැත්නම් වාතාධික චරිත පුද්ගලයා රාග චරිතයක් වෙනවා කියලා සඳහන් කරනවා කියලා කියනවා මෙන්න මේ විදිහට ධාතු උත්සන්න භාවයත් එක්තරා විදිහකට මේ චරිත කුමන චරිතයක්ද කියන එක තීරණය කරන්න එක්තරා විදිහකට හේතුවක් වෙනවා කියලා අපිට සඳහන් කරනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට උපතිස්ස තෙරුන් වහන්සේගේ වාදය උපතිස්ස තෙරුන් වහන්සේගේ විනිශ්චය මොකක්ද කියන එකත් ඉස්සලා දක්වනවා. ඒතර බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය රචනා කිරීමේ ක්‍රමවේදය තුළ උන්වහන්සේ පරිහරණය කරපු ප්‍රධානතම ක්‍රමවේදයක් තමයි මේ පරසමයන් දුරු කරලා සකසමය දීපණය කිරීම කියන එක. මේ තේරවාදයේ එක්තරා විදිහකට දීපණය කරන්න උන්වහන්සේ මේ බැහැර තියෙන මතවාදයන් වැරදි මතවාදයන් ඉදිරිපත් කරලා ඒ වැරදි මතවාදයන් එක්තරා විදිහකට බැහැර කිරීමක් සිදු කරනවා. ඒතර ඒ නිසා මුලින්ම උන්වහන්සේ අපිට මේ උපදේශ තෙරුන් වහන්සේගේ වාදය මොකද්ද කියන එක සඳහන් කරනවා. සඳහන් කරලා ඊට පස්සේ අපිට එනවා මේ උපදේශ තෙරුන් වහන්සේ කියන මේ වාදයේ තියෙන දෝෂය මොකද්ද කියලා අපිට දක්වනවා. සබුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට දක්වනවා අපිට දක්වනවා තත යක්ෂ්මා පුබ්බේ ඉත්තපයෝග සුබකම්ම බහුලාපි සග්ගා චවිත්තා ඉදූපපන්නාපිච න සබ්බේ රාග චරිතායව හුಂತಿ අම කියනවා పూర్ව જાතියේ ඉෂ්ට ප්‍රයෝග සුබකර්ම බහුලව හිතිගුණා කියලා. ඒ කියන්නේ පෙර જાතියෙහි හොඳ වැඩ බොහෝසෙන් කරා කියලා දානමාන ආදී පින්කම් වැඩිපුර කරා කියලා අනුන්ට සලකන කටයුතු වැනි යහපත් කටයුතු වැඩිපුර කරා කියලා සුබ කටයුතු වැඩිපුර කරා කියලා එහෙමත් නැත්නම් පෙර જાතියෙහි ස්වර්ගයෙන් චුත වෙලා මනුස්ස ලෝකයට දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මනුස්ස ලෝකයට පැමිණුණා කියලා මේ කියන කරුණු හේතුවෙන් න සබ්බේ රාග චරිතායව හොಂತಿ එහෙම අය හුදෙක් සියලු දෙනාම රාග චරිත වෙන්නේ නැහැ කියලා කියනවා. ඊතරේ වාදෝස මොහ චරිතා එහෙම නැත්නම් අර කලින් සඳහන් කරපු ආකාරයටම දැන් පූර්ව જાතියෙ හිමේ ඉෂ්ඨ කර්ම සුභ කර්ම සහ බහුල ඉෂ්ඨ කර්ම සුභ කර්ම බහුල වීම ඒ වගේම ස්වර්ගයෙන් චුත වීම කියන කරුණ වලින් රාග චරිතයක් වීම ඒ වගේම මේ ද්වේෂ සහගත වෛර ක්‍රියා බහුල වීමෙන් ද්වේෂ චරිතයක් වීම ඒ වගේ මත්පැන් ආදී ධර්ම ශාස්ත්‍ර අභ්‍යාස නොකිරීම ආදී නිසා මෝහ චරිතයක් වීම කියන මෙන්න මේ කරුණු ටික සියල්ලෙන් සියල්ල ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඉෂ්ඨ කර්ම ඉෂ්ඨ සුභ කර්ම බහුල වුණා කියලා එහෙම නැත්නම් දෙවුලෙන් චුත වුණා කියලා රාග චරිතය බවට පත් වෙන්නේ නැහැ හැම කෙනෙක්ම. ඒ වගේම සෙසුතත් අවස්ථාවලදී ද්වේෂ චරිත මෝහ චරිත බවට පත් වෙන්නේ නැහැ ඒ සියලු දෙනාම කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි තතහ ධාතු උනංච යථාවුත්තේ නේව නයන උස්සද නියමුනාම නත්ති. ධාතු උත්සන්න භාවය පිළිබඳවත් අර කලින් සඳහන් කරපු උත්සද නියමයක් නැහැ කියන. දැන් අපිට කලින් සඳහන් කරා ධාතු උත්සන්න භාවය පිළිබඳව පඨවි ආපෝ ධාතු උත්සන්නයි නම් මෝහ චරිතයක්. තේජෝ වායු උත්සන්නයි නම් ද්වේෂ චරිතයක්. ධාතු සමයි නම් රාග චරිතයක් කියලා කිව්වා. මෙහෙම தත්වයක් හරියාකාරම කියන්න බෑ කියලා. ඒ වගේම තමයි දොස් නියම කරපු තැන, ඒ කියන්නේ තුන් දොස් කිපීම කියන නියම කරපු තැන රාග මෝහ දෙකම කියපු දේ පූර්වාපර විරුද්ධයි කියනවා. ඒ කියන්නේ තුන්දොස් පිළිබඳ සඳහන් කරපු තැන කිව්වා සෙම අධික කෙනා ඉස්සල්ලාම් කියන රාග චරිතයක් කියලා. ඊට පස්සේ කියනවා සෙම අධික තැන නැතහොත් කියලා කියනවා. සෙම අධික තැන තැනත්තා මෝහ චරිතයක් කියලා කියනවා. වාතය අධික තැනත්තා ඉස්සලා මෝහ චරිතයක් කියලා. ඊට පස්සේ කියනවා වාතය අධික තැනත්තා නෑ රාග චරිතයක්. ඒතකොට මේ තුන්දොස් කිපීම් කියන තැන දෝෂ උත්සන්න භාවයේ ගත්තහමත් ඒ දෝෂෝත්සන්න භාවයේත් එක්තරා විදිහට පූර්වාපර විරෝධයක් දක්නට ලැබෙනවා. මේ නිසා මෙන්න මේ කරුණු ටික එකක් තමයි ධාතු උත්සන්න භාවයේ නිසා ධාතු උත්සන්න පුද්ගලයා පඨවි ධාතු උත්සන්න ආපෝ ධාතු උත්සන්න කෙනා මෝහ චරිතයයි කියලා කියන එක නියමයක් විදිහට අපිට කියන්න බෑ. තේජෝ වායු උත්සන්න පුද්ගලයා ද්වේෂ චරිතයක් කියන එක නියමයක් විදිහට කියන්න බෑ. ධාතු සම්පුද්ගලයා රාග චරිතයක් කියන එක අපිට ඒ විදිහට නියමයක් විදිහට කියන්න බෑ. අනෙක් පැත්තෙන් ද්වේෂ දොස් තුන් දොස් උත්සන්න වීම භාවයේ පිළිබඳව අපිට එකිනෙක පූර්වාපර විරුද්ධ මත දෙකක් මෙතනදී අදහස් දෙකක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ නිසා අපිට කියනවා මේ කරුණ නිසා ඒ වගේම තමයි අනිත් කාරණේ තමයි ශ්‍රද්ධාචර්යාදිසුච ඒකිස්සාපි නිදානන්න වුත්තමේව. ශ්‍රද්ධාචරිතේ මොන නිදානෙන්ද කියලා කියලා නැහැ. බුද්ධි චරිතේ මනෝනිදානින්ද කියලා කියලා නැහැ. ඒ වගේම විතක්ක චරිතේ මනෝනිදානින්ද කියලා කියලා නැහැ. ඒතර මේ විමුක්ති මාර්ගයේ ආපු උපතිෂ තෙරුන් වහන්සේගේ මතවාදයේ බුදුගොස් ස්වාමීන් වහන්සේ මෙන්න මේ කියන දොස් ටිකක් අපිට දක්වනවා. මේ දොස් ටික දක්වලා කියන තස්මා සබ මේතං අපරිච්ඡින්න වචනං. මේ සියල්ලක්ම අපරිච්ඡින්න වචන කියලා කියන අපරිච්ඡින්න වචන කියලා කියන්නේ නුවණින් පිරිසිඳලා කරන ලද ප්‍රකාශයක් නොවේ කියලා කියන එකයි. නුවණින් නුවණින් පිරිසිඳ කියන ලද වචනයක් නොවේ කියලා කියනවා. පරීක්ෂා කරලා කරපු වචනයක් නොවේ කියලා කියනවා. ඒ නිසා මේ මුලින්ම අපිට විමුක්ති මාර්ගයේ අදහස දක්වලා විමුක්ති මාර්ගය රචනා කරපු උපතිස්ස තෙරුන් වහන්සේගේ අදහස චරිත චරිත නිගමනය කියන එකේදී චරිතයක නිදානය පූර්වාචීර්ණ නිදානයක් ඒ වගේම ධාතු දෝෂ උත්සන්න භාවයක් කියන උන්වහන්සේගේ මතය දක්වලා ඒ මතයේ තියෙන දොස් ටික ගැන හැර දක්වන බුදුගොස් ස්වාමීන් වහන්සේ. ඒ දොස් ටික ගැන හැර දක්වලා ඊට පස්සේ දැන් උන්වහන්සේ එනවා අපේ අර්ථකථාචාර්යයන් වහන්සේලාගේ මතවාදයේ අනුව අර්ථකථාචාර්යයන් වහන්සේලා මොකද්ද මේ පිළිබඳව කීවේ කියන එක බලන්න. ඒ අනුව තනන් පටන් ගන්නවා අයම් පනේත් අර්ථකථාචාර්යාන මතානුසාරේන විනිච්චය. මෙන්න අර්ථකථාචාර්යයන් වහන්සේලාගේ මතය අනුසාරයෙන් විනිශ්චය කියලා අපට කියනවා. එතනදි කියනවා වුත්තං හේතං උස්සද කිත්තනේ ඉමේ සත්තා පුබ්බ හේතුනියාමේන ලෝභුස්සදා දෝසුස්සදා මෝහුස්සදා අලෝභුස්සදා අදෝසුද්ද අදෝසුස්සදා අමෝහුස්සදා හොಂತಿ. එතකොට අපිට මෙතන කියනවා උස්සද කිත්තනේ මේ උස්සද භාවයන් ඒ කියන්නේ එක්තරා විදිහකට ලෝභය උත්සන්න වුණා නම් කොහොමද? ද්වේෂය උත්සන්න වුණා නම් කොහොමද? මෝහය උත්සන්න වුණා නම් කොහොමද කියන මෙන්න මේ උත්සද භාවයේ පිළිබඳව කීර්තනයක්. ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමක් මුලින් මේ විපාක පිළිබඳ කතාවකදී සඳහන් කරනවා කියලා කියනවා. ඒ නිසා විපාක කතාවකදී සඳහන් කරනවලු ඉමේ සත්තා පුබ්බ හේතු නියාමයෙන් මේ සත්‍ය පූර්ව හේතු නියමයෙන් ලෝභ උස්සදා ලෝභ උත්සන්න වෙනවා. දෝෂ උස්සදා ද්වේෂ උත්සන්න වෙනවා. මෝහසදා මෝහ උත්සන්න වෙනවා. අලෝභ, අදෝස, අමෝහ උත්සන්න වෙනවා කියලා කියනවා. එතකොට මේ එක්තරා පුද්ගලයෙක්ගේ යම්කිසි පුද්ගලයෙක්ගේ චරිතය රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද කියන මෙන්න මේ තීරණය සඳහා වැදගත් වෙන කාරණයක් අපිට මෙන්න මේ උත්සද කීර්තනයේ සඳහන් කරනවා. ඒතර දැන් මේ උත්සද කීර්තනයයි పూర్වේහි උපතිෂ්ඨතරුන් වහන්සේගේ වාදයයි දෙක පටලා ගන්න හොඳ නැහැ. ඒ උපතිෂ්ඨතරුන් වහන්සේ කෙලින්ම සඳහන් කරේ పూర్වේහි ඉෂ්ඨ කර්ම සුභ කර්ම බහුල වුණාම රාග චරිතයක් බවට පත් වෙන යනාදී වශයෙන්. දැන් අපි අර්ථකථාචාර්යන් වහන්සේලා අපේ තේරවාදී අර්ථකථන සම්ප්‍රදාය තුල සඳහන් කරලා තියෙනවා අපේ අර්ථකථාචාර්යන් වහන්සේලා කියන මේ සත්වයෝ పూర్ව හේතු නියමෙන් పూర్වයේ මේ උත්පත් විමුක්තියට හේතු වෙන යම් ජනක කර්මයක් සිද්ධ කරගත්තද මෙන්න මේ ජනක කර්මයේ ස්වභාවය අනුව ඒ ජනක කර්ම නියාමයෙන් ලෝභ උත්සදද දෝෂ උත්සදද මෝහ උත්සදද අලෝභද අදෝෂද අමෝහද කියන කාරණේ තීරණය වෙනවා කියලා කියනවා. ඉතින් මේ කාරණේ අපිට ඔන්න දැන් උදාහරණත් එක්ක මේක බෙද බෙදා දක්වනවා බුදුගොස් ස්වාමීන් වහන්සේ. යස්සහි කම්මායූහන කම්මායූහනක්කනේ ලෝභෝ බලවා හෝති අලෝභෝ මන්දෝ අදෝසමෝහා බලවන්තෝ දෝසමෝහා මන්දා තස්ස මන්දෝ අලෝභෝ ලෝභම් පරියාදිතුන්න සක්කෝති ඔන්න කාරණයක් කියනවා කම්මා යෝහනක්කනේ කර්මය සිද්ධ කරන කාලේ මේ කියන්නේ ජනක කර්මය යම් කිසි පුද්ගලයෙකුට උත්පත්තියට හේතු වෙච්චි උත්පත්තිය තීරණය කරන ලද ජනක කර්මය පිළිබඳව මේ සඳහන් කරන්නේ ඒ අනුව මේ ජනක කර්මය පිළිබඳව සඳහන් කරනවා යස්සහි කම්මායූහනක්තනේ මේ කර්මය සිදු කරන ක්ෂණයෙහි ලෝභෝ බලවා හෝති ලෝභය බලවත් වෙනවා කියලා කියනවා අලෝභෝ මන්දෝ අලෝභය මන්ද වෙනවලු ඒ කියන්නේ අලෝභය දුර්වල වෙනවා කියලා කියනවා අදෝසෝ ලෝභෝ ලෝභෝ බලවා හොති අලෝභ මන්දෝ අදෝස අමෝහා බලවන්තෝ දෝෂ මෝහා මන්දා. අද්වේෂ අමෝහ කියන මේ தත්වයන් බලවත් වෙනවලු ද්වේෂ මෝහ කියන தත්වයන් දුර්වල වෙනවා කියලා කියනවා. අන්න ඒ පුද්ගලයාගේ තස්ස මන්දෝ අලෝභෝ දුර්වල අලෝභය අපිට කියනවා දුර්වල වූ අලෝභය ලෝභම් පරියාදී තුන්න සක්කෝති ලෝභය මැඩ පවත්වන්න සමර්ථ වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඔන්න යම්කිසි කර්මයක් ජනක කර්මය සිද්ධ වෙන කර්මයක් සිද්ධ කරගන්න වෙලාවේදී ඒ පුද්ගලයාගේ ලෝභය බලවත් නම් අලෝභය දුර්වලයි නම් ඒ කියන්නේ ලෝභය කියන චෛසික ධර්මය කෙලෙසේ බලවත් වෙලා තිනවා අලෝභය කියන කුසල පක්ෂයේ දුර්වල වෙලා තියෙනවා අද්වේෂය අමෝහය බලවත් වෙලා තිනවා ද්වේෂ මෝහ කියන දෙක දුර්වල වෙලා තියෙනවා එතකොට ලෝභ ද්වේෂ මෝහ කියන ඒවා බලවත් වෙලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒවා දුර්වලිනවා කියලා කියනවා. නෑ වැරදුනා. ලෝභය බලවත් වෙලා අලෝභය දුර්වල වෙනවා. අද්වේෂ අමෝහ දෙක බලවත් වෙලා ද්වේෂ මෝහ දුර්වල වෙනවා. එතකොට ඔන්න දෙපැත්තට මේ මිශ්‍ර භාවයක් තියෙන්නේ. ලෝභය බලවත් වුණා ඒ වගේම ද්වේෂ මෝහ දුර්වලයි. ලෝභය බලවත් හැබැයි ද්වේෂ මෝහ කියන දෙක දුර්වලයි. අලෝභය දුර්වලයි අදේ සමෝහ කියන දෙක බලවත්. එතකොට දැන් මේ කුසල සිත සකස් වෙන ආකාරය සඳහන් කරන්නේ. දැන් අපි දන්නවා මනස ලෝක උත්පත්ති ලබන්න ඒකාන්තයෙන්ම කුසල සිතක් තියෙන්න ඕන. ඒතර මේ කුසල සිත අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූල තුනෙන් උත්පත්ති ලබන්නේ. හැබැයි මේ කුසල මූල තුන સિદ્ધ කරගන්නදී මේ කුසල කර්මයේ සමහරලාට పూర్ව මුංචන අපර කියන මේ තුන් චේතනාවන් වලදී මේ අවස්ථා තුනේදී මේ කුසලයේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන தත්වයන්ගේ බලවත් භාවය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස් වීම හේතුවෙන් අපට කියනවා යම්කිසි ජනක කර්මයක අලෝභය දුර්වලයි නම් එතකොට ලෝභය බලවත්. හැබැයි අද්වේෂ අමෝහ දෙක බලවත් නම් ද්වේෂ මෝහ දෙක දුර්වලයි. ඒ බඳු තත්වයකදී අද්වේෂ අමෝහ දෙක බලවත් වුණාට දුර්වල වෙච්ච අලෝභයක් තියෙන නිසා මේ අලෝභයේ දුර්වල අලෝභයට බලවත් ලෝභය මැඩපවත්වන්න සමර්ථ භාවයක් නැහැ කියලා කියනවා. ඒකට බලවත් වූ ලෝභයක් මැඩපවත්වන්න දුර්වල වූ අලෝභයකට හැකියාවක් නැහැ කියනවා. අන් ඒ නිසා එබඳු කර්මයකින් උත්පත්ති ලැබෙන පුද්ගලයාට මේ ලෝභය කියන పూర్ව චේතනාව මේ ලෝභය කියන పూర్ව හේතුව තවදුරටත් බලවත්කේ තියනවලු උත්පත්ති ලැබෙන පුද්ගලයාට. ඒ පුද්ගලයා ලෝභී හැබැයි අද්වේෂ අමෝහ කියන දෙක බලවත් නිසා දෝෂ මෝහ දුර්වල නිසා අපිට කියනවා ක්‍රෝධ රහිතයි. ඒ කියන්නේ තරහ ගන්න ප්‍රමාණය අඩුයි කියලා කියනවා. ද්වේෂ සිත් ඇති වෙන ප්‍රමාණය කියන්නේ චරිත ස්වභාව වශයෙන් ද්වේෂ භාවය අඩුයි කියලා කියනවා. ඒ වගේම තමයි අමෝහයත් බලවත් වුණා මේ කුසලයේ. ඒ නිසා ප්‍රඥාවත් බොහොම ඉහළයි කියලා කියනවා. එතකොට එහෙමනම් යම් පුද්ගලයෙක් ලෝභී නමුත් ලෝභී නමුත් ද්වේෂ සහගත භාවයෙන් අඩු ඒ වගේම ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වෙන්න නම් ආන්න ඒ පුද්ගලයාගේ పూర్ව හේතුව పూర్ව කුසල නියමය පිළිබඳව සඳහන් කරනවා ලෝභය බලවත් වෙලා අලෝභ අදෝ සමෝහ කියන දෙක බලවත් වෙලා ලෝභයත් අලෝ අදෝ සමෝහ කියන දෙකත් බලවත් වුනහම ලෝභයත් අදෝ සමෝහ කියන දෙකත් බලවත් වුනහම ආන්න ඒ කුසලයේ කරන කෙනා උත්පත්ති ලබන කෙනා ලෝභ සිත් පරිපූර්ණ උපදින ලෝභ සහගත චරිතයක් වෙනවා. හැබැයි තරහ ගන්නේ නැහැ. ප්‍රඥාව විහෙලයි. ආන්න එහෙම චරිතයකට හේතු අපිට සඳහන් කරනවා. ඒතර මේ කාරණේ බොහොම සීරුවෙන් බොහොම සිහියෙන් යුතුව සිහිපත් කරගන්න ඕනේ. එතකොට పూర్ව ජාතියේ මේ ජනක කර්මය පිළිබඳව තමයි අපිට සඳහන් කිරීමක් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා කර්මය කරන කාලේ යම් කෙනෙකුගේ අපිට කියනවා ලෝභ දේශ දෝෂ දෙක බලවත්. ලෝභයයි ද්වේෂයයි කියන දෙක බලවත්. අලෝභ අද්වේෂ දුර්වලයි. ලෝභ ද්වේෂ බලවත්. අලෝභ අද්වේෂ දුර්වලයි. හැබැයි අමෝහය කියන ප්‍රඥාව බලවත්. ප්‍රඥාව බලවත්. මේ කුසලයේ ඒ ප්‍රඥාව බලවත්. හැබැයි ලෝභ දෝෂ දෙක වැඩිපුර තියෙන නිසා අලෝභ දෝෂ දෙක දුර්වලයි. ආන්න ඒ පුද්ගලයා කියනවා ලෝභී පුද්ගලෙක් ලෝභ සහගතයි. ඒ පුද්ගලයා ඒ වගේම තමයි තරහ ගන්නවා, ක්‍රෝධ කරනවා නිතරම. තරහ ගන්න කෙනෙක්. ලෝභී පුද්ගලෙක් සහ ද්වේෂ පුද්ගලයෙක් සහ හැබැයි ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක්. ඇයි අමෝහය බලවත් වුණා ජනක කර්මය. ඒ නිසා ප්‍රඥාවන්තයි. නමුත් ලෝභ ද්වේෂ කියන දෙකත් අතිශය ඉහළයි. අන්න ඒ චරිතයේ ලක්ෂණය. ඒතරොන්න ජනක කර්මයේ සිද්ධ කරගන්න අවස්ථාවේදී ලෝභයයි ද්වේෂයයි කියන දෙකම බලවත් වෙලා අලෝභ අද්දෝෂ කියන දෙක දුර්වල වුණාම හැබැයි අමෝහය කියන ප්‍රඥා බලවත් වුණාම උත්පත්ති ලැබෙන පුද්ගලයාත් ලෝභ ද්වේෂ කියන දෙකින් බහුල වෙලා සහ නමුත් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි අපිට කියනවා ඊළං කාරණේ එතනදී උදාහරණයක් දක්වනවා දත්තාබේ තේරෝබිය කියලා. ඉතින් මේ දත්තාබේ තෙරුන් වහන්සේගේ කතාව නම් අපිට මෙතන සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක දැනගන්න වෙන්නේ දත්තාබේ තෙරුන් වහන්සේත් මේ විදිහට ලෝභ සහ ද්වේෂ කියන දෙකෙන්ම යුතු නමුත් ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඇති. ඊට පස්සේ සඳහන් කරනවා යක්ෂ කම්මා යෝහනක්ඛනේ ලෝභ අදෝස මෝහා බලවන්තා හොಂತಿ. කර්මය කරන වෙලාවේදී ලෝභයත් අද්වේෂයත් මෝහයත් බලවත් කියලා කියනවා. ලෝභයයි, අද්වේෂයයි, මෝහයයි බලවත් කියලා කියනවා. ආන්නේ එහෙම වෙලා අලෝභ, ద్వේෂ, මෝහ කියන දේවල් දුර්වලයි කියලා කියනවා. අලෝභ ඒක මම ලියලා තියෙන හැටි පොඩ්ඩක් වැරදි. එතකොට වෙන්න ඕනේ අලෝභ, ద్వේෂ, අමෝහ කියන දේවල් දුර්වල වෙන්න ඕනේ. ඒතර මෙතන මේ මෝහ දුබල වේ කියලා තියෙන තැන මෝහය කියන එක අමෝහ බවට පත් වෙන්න ඕනේ. එතකොට ලෝභ, අද්වේෂ, මෝහ කියන දේවල් බලවත් වෙන්නේ. අලෝභ, ద్వේෂ, අමෝහ කියන ඒවා දුර්වල වෙන්නේ. එහෙම වෙනවා නම් ඒ පුද්ගලයා අපිට කියනවා සොපරිම නයනේව ලුද්ධෝචේව දන්ධෝච ලෝභී පුද්ගලයෙක් වෙනවා. හරිම ලෝභයි පුද්ගලයා. ලෝභී පුද්ගලයෙක් කියන්නේ රාග චරිතයක්. ලෝභී පුද්ගලයෙක් කියන්නේ රාග චරිතයක් වෙනවා. ඒ වගේම තමයි දන්ධෝ දන්ධෝ කියන්නේ නුවණ මද කෙනෙක් බවට පත් වෙනවා. සීලකෝ පන හෝති අක්කෝධනෝ ඒ පුද්ගලයා ස්වභාවය වශයෙන් ගත්තොත් නොකිපෙන ස්වභාවයේ පුද්ගලෙක් කියලා කියනවා. එතකොට ඔන්න ජනක කර්මය සිදු කරගන්න මොහොතදී ජනක කර්මයේදී ලෝභය සහ අද්වේෂය කියන දෙකත් මෝහයත් බලවත් වෙලා නම්. ලෝභ, අද්වේෂ, මෝහ බලවත්. හැබැයි අලෝභ, ద్వේෂ, අමෝහ දුර්වලයි. අනෙක් පැත්ත ප්‍රතිපක්ෂ පැත්ත දුර්වලයි. ආන්න එහෙම වුණා නම් අපිට කියනවා ඒ පුද්ගලයා ලෝභී පුද්ගලෙක් වෙනවා ඒ වගේම තමයි නුවණ අඩුයි නුවණ මද පුද්ගලෙක් බවට පත් වෙනවා කිපෙන්නෙත් නැහැ කියන්නේ අද්වේෂ පුද්ගලෙක් බවට අද්වේෂ චරිතයක් බවට පත් වෙනවා කියලා කියනවා. ඊළඟට කියනවා තථා එසේම යක්ෂ කම්මා යෝහනක්කනේ තයෝපි ලෝභ දෝෂ මෝහා බලවන්තා හොඳේ. ඔන්න කර්මය කරන වෙලාවේදී ලෝභ, ద్వේෂ, මෝහ කියන තුන් දෙනාම බලවත්. ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන් දෙනාම බලවත්. අලෝභ, අදෝස, අමෝහ කියන දේවල් තුන් දෙනාම දුර්වලයි. ඒතර කුසල පක්ෂය දුර්වලයි, අකුසල පක්ෂය බහුලයි. හැබැයි අපි ජන කර්මයේ කුසල ජන කර්මයක් කරනවා. ඒ කරනකොට මේකින් කියන්නේ අතරම මේ කුසලයට පරිවාර කරගත්ත චේතනා සමුදාය තුල මේ ලෝභ ද්වේෂ මෝහ බහුල වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ කුසල කර්මයේ ලෝභ ද්වේෂ මෝහ බහුල වෙලා කුසලයක් සිද්ධ වෙන්න බෑනේ. එහෙම නැත්නම් අකුසලයක් වෙන්න එපැයි. ඒ නිසා මේ කියන්නේ මේ කුසල කර්මයේ පරිවාර චිත්ත පරම්පරාවන් ගත්තහම ඒ පරිවාර චිත්ත පරම්පරාවේදී ලෝභ ද්වේෂ මෝහ කියන තුන ඉහළ බලවත්ව තියෙනවා අලෝභ දෝෂ මෝහ කියන තුන දුර්වල භාවයට පත් වෙලා තියෙනවා අන්න ඒ පුද්ගලයා ලෝභී පුද්ගලක කියන්නේ රාග චරිතයක් බවට පත් වෙනවා ඒ වගේම තමයි ද්වේෂ චරිතයකුත් වෙනවා ඒක ඒක රාගය වගේම ද්වේෂය කියන එකත් ඒ විදිහටම තියෙනවා සහ ඒ පුද්ගලයා නුවණ මද මුලා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන්නේ නුවණ මදයි කියලා කියනවා. හේතුව මෝහයත් බලවත් වුණා අමෝහය දුර්වල වෙච්ච නිසා. ඊට පස්සේ කියනවා තතහා ඔව් ඊට පස්සේ කියනවා යක්ෂපර කම්මායෝහනක්ඛනේ අලෝභ දෝෂ මෝහා බලවන්තෝ හොಂತಿ. ඔන්න යම් කිසි කෙනෙක් මේ කර්මය කර ජනක කර්මය සිද්ධ කරගන්න මොහොතේදී අලෝභයත් ද්වේෂයත් මෝහයක් කියන මෙන්න මේ තුන බලවත් වෙලා ලෝභ, අද්වේෂ, අමෝහ කියන තුන දුර්වල වෙනවා. අලෝභ, ద్వේෂ, මෝහ බලවත්. ඒතර අලෝභය කියන්නේ කුසල පාක්ෂිකය. ඒක බලවත්. ద్వේෂ මෝහ කියන දෙක අකුසල පාක්ෂිකයි. හැබැයි මේ දෙකත් බලවත්. අන්න එහෙම වෙලා දුර්වල පැත්ත තියෙනවා. ඊට අනිත් පැත්ත ලෝභය දුර්වලයි, අද්වේෂ මෝහ දුර්වලයි. ආන්න ඒ පුද්ගලයා ගැන සඳහන් කරනවා සෝ පුරිමනයේනේව අලුද්ධෝ අප්පකිලේසෝ ඒ පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක් බවට පත් වෙනවා ලෝභ නැති කෙනෙක් බවට පත් වෙනවලු දිබ්බාරම්මනේපි දිස්වා නිච්චලෝ දුට්ඨෝ පන හෝති දණ්ඩා පඤ්ඤෝච දිබ්බාරම්මනම් පිදිස්වා නිච්චලෝ දිව්‍යමය අරමුණක් දැකලත් නිශ්චල වෙනවලු ඇලෙන්නේ නැහැ ඒකට දිව්‍යමය අරමුණක් දැකලත් ඒකටත් ආසහිතෙන් ඇලෙන්නේ නැහැ කියලා කියනවා ඒ තරම් ඒ පුද්ගලයා නිර්ලෝභී පුද්ගලයෙක් රාගය එක්තරා විදිහට සමනය කරගත චරිතයක් බවට පත් වෙනවා. එතකොට ඒ පුද්ගලයා හුදෙක් රාගම චරිතයක් නෙවෙයි. එතකොට රාගය අඩු චරිතයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා ඒ වගේම දුට්ඨෝපන හෝති දන්දපඤ්ඤෝ. ඒ පුද්ගලයා ද්වේෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. කියන්නේ එක්තරා විදිහකට ද්වේෂ සහගතයි එහෙමත් නැත්නම් අපි කියන්නේ ද්වේෂ චරිතයක් බවට පත් වෙනවා. ඒ ද්වේෂ චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපිට කියනවා දුක්ඛපන හෝති දන්ධ පඤ්ඤෝ. ඒ කියන්නේ මුලා වූ ප්‍රඥාවක්. ඒ කියන්නේ අඩු ප්‍රඥාවක් නොවන මද පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කියනවා. එහෙමනම් ඔන්න ලෝභ දෝෂ මෝහ කියන අකුසල පක්ෂයේ වැඩි නම් අලෝභ දෝෂ සමෝහ කියන තුන දුරලයි නම් ඒ පුද්ගලයා ලෝභයත් වැඩි පුද්ගලයෙක්, ද්වේෂයත් වැඩි පුද්ගලයෙක්, ඒ වගේම මුලා වූ පුද්ගලයෙක්. ඔය තුනම වැරදි පැත්තේ තමයි තියෙන්නේ එතකොට. අනුසුදුසු පක්ෂය තමයි තියෙන්නේ. අලෝභ, අද්වේෂ, මෝහ කියන තුන බලවත් නම් ඔන්න අපිට කියනවා යස කම්මායෝහනක්කනේ අලෝභ, අදෝෂ, මෝහ බලවත්. ඒතර අලෝභ, අදෝෂ, මෝහ කියන තුන බලවත්. ඒ වගේම ඉතරේ මන්දාය කියන්නේ ලෝභ, දෝෂ, අමෝහ කියන තුන දුර්වලයි. එහෙමනම් අපිට කියනවා ඒ පුද්ගලයාත් අලෝභී බලවත් නිසා නිර්ලෝභී පුද්ගලෙක් වෙනවා. අදෝෂේ බලවත් නිසා කිපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි අමෝහය දුර්වලයි, මෝහය බලවත්, ප්‍රඥාව අඩුයි. ඒ නිසා නුවණ අඩු පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒකට ඒකයි දන් දූපන හෝති කියලා කියනවා. ඊළඟට කියනවා තතහා යස්ස කම්මායෝහනක්කනේ අලෝභ දෝෂ මෝහා බලවන්තෝ හොಂತಿ ඔන්න කියනවා ජනක කර්මයේ සිද්ධ කරගන්න මොහොතේදී අලෝභයත් ද්වේෂයත් මෝහයත් බලවත් නම් අලෝභය බලවත් ද්වේෂ මෝහ දෙකත් බලවත් එතකොට කුසල පාක්ෂිකව අලෝභය බලවත් හැබැයි අකුසල පාක්ෂිකව ද්වේෂ මෝහ කියන දෙකත් ඒ වගේම බලවත් එහෙම තත්වයකදී කියනවා සෝ පුරිමනයේනේව අලුද්ධෝ ඉස්සලා කියපු විදිහටම අලෝභයේ බහුල නිසා ඒ පුද්ගලයා නිර්ලෝභී පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ වගේම තමයි පඤ්ඤවා ප්‍රඥාවන්ත පුද්ගලයෙකුත් වෙනවා. ඒ පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයෙකුත් වෙනවා. දුට්ඨෝපන හෝති කෝදනෝ. හැබැයි මේ පුද්ගලයා කිපෙනසුළු පුද්ගලයෙක් බවට පත් වෙනවා. උතර නිර්ලෝභී පුද්ගලයෙක් වෙනවා. ප්‍රඥාවන්ත නොවන පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමයි කිපෙනසුළු පුද්ගලයෙකුත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා තතහා යක්ෂ කම්මා යෝහනක්කනේ තයෝපි අලෝභාදයෝ බලවන්තෝ හොಂತಿ ලෝභාදයෝ මන්දං සුපුරුම නයේව මහා සංගරක්කිතත්තේරෝ විය අලුද්ධෝ අදුට්ඨෝ පඤ්ඤවාච හෝති මොන කියන යස කම්මායෝහනක්කනේ ජනක කර්මයේ සිදු කරගන්න අවස්ථාවේදී අලෝභ අදෝස අමෝහ කියන තුනම බලවත් ලෝභ දෝස මෝහ කියන තුනම දුර්වලයි එහෙමනම් අපිට කියනවා සුපුරුම නයේව ඉස්සලා කියපු විදිහටම මහා සංගීත සංගරක්කිත තෙරුන් වහන්සේ වාගේ නිර්ලෝභී පුද්ගලෙක් වෙනවලු, කිපෙන්නේ නැති පුද්ගලෙක් වෙනවලු. මහා ප්‍රඥ උතුමෙක් වෙනවා කියලා කියනවා. ඒතර මේ මේ අවස්ථා කීපෙදී අපිට සඳහන් කරන මේ චරිත තීරණය වෙන්න අර්ථකථාචාර්යයන් වහන්සේලා කියන හේතුන් ටික තමයි සඳහන් කරේ. මුලින්ම සඳහන් කරේ ලෝභය බලවත්, අලෝභය දුර්වලයි. අදෝස අමෝහ බලවත්, දෝස මෝහ දුර්වලයි. අන්න එහෙමනම් එතනදී ලෝභය අකුසල පැත්තෙන් ලෝභය බලවත්, කුසල පැත්තේ හැබැයි අදෝ සමෝහ බලවත්. අන්න ඒ පුද්ගලයා, ඒ පුද්ගලයා ලෝභය තියෙනවා තවදුරටත් ඒ පුද්ගලයාගේ චරිතය ලෝභී ලෝභී පුද්ගලෙක් වෙනවා. හැබැයි ක්‍රෝධ කරන්නේ නැහැ. අදෝ සම්මෝහ බහුල නිසා. ක්‍රෝධ කරන්නේ නැහැ. නුවණ ඉහළයි. ඊළඟට දෙවෙනි தත්ත්වය සඳහන් කරේ ලෝභ දෝෂ බලවත් ඒ වාගේම අමෝහය බලවත්. බලවත් ටික ගත්තොත් ලෝභ දෝෂ බලවත්, අමෝහය බලවත්. එහෙමනම් අනිත් පැත්ත දුර්වලයි. නම් ඒ බඳු පුද්ගලයෙක් ගැන කියනවා ඒ පුද්ගලයා ලෝභයේ ඉහළයි, ද්වේෂයත් ඉහළයි, හැබැයි නුවණැති, ප්‍රඥාවන්තයි. එතකොට අර අමෝහය බලවත් වීම නිසා. ඊළඟට කියනවා ලෝභ අදෝෂ මෝහ බලවත්. ලෝභ අදෝෂ මෝහ බලවත්. එතකොට කුසල පාක්ෂිකව අදෝෂය තමයි බලවත් වෙන්නේ. අකුසල පාක්ෂිකව ලෝභයත් බලවත්, මෝහයත් බලවත්. ඒ වාගේ තැනකදී අපිට කියනවා මේ පුද්ගලයා ලෝභී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වාගේම තමයි නුවණ මද පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා කියනවා. කිපින්නේ නැහැ. ද්වේෂය අඩුයි. ඊට පස්සේ ලෝභ දේශ දෝෂ මෝහ තුනම බලවත් අලෝභ දෝෂ අමෝහ දුර්වලයි නම් ඒ පුද්ගලයා ලෝභ දෝෂ මෝහ කියන තුනෙම යුක්ත යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ලෝභී පුද්ගලෙක්, ද්වේෂාගතව ක්‍රෝධ කරන පුද්ගලෙක් සහ මුලා වූ පුද්ගලෙක් වෙනවා. ඒ වගේම ඊළඟට අලෝභ ද්වේෂ මෝහ බලවත් නම් අලෝභ කුසල පාක්ෂික අලෝභ හැබැයි අකුසල පාක්ෂිකව ද්වේෂ මෝහ බලවත් අන්න එහෙමනම් එතනදි කියනවා උපදින පුද්ගලයා නිර්ලෝභී ලෝභ නැහැ හැබැයි කිපෙනවා නුවණ අඩුයි කිපෙනවා නුවණ අඩුයි කියලා කියනවා ඊළඟට සඳහන් කරනවා අලෝභ අදෝස මෝහ කියන ඒවා බලවත් අලෝභ අදෝස කුසල පාක්ෂිකව අකුසල පාක්ෂික මෝහය බලවත්. ඒ නිසා ඒ පුද්ගලයා අලෝභ අදෝෂ නිසා නිර්ලෝභී ඉපෙන්නේ නැහැ. හැබැයි මෝහය බලවත් නිසා නුවණ නැහැ. නුවණ අඩුයි කියලා කියනවා. ඊළඟ පුද්ගලයා ගැන කියනවා අලෝභ, ద్వේෂ, අමෝහ බලවත්. අලෝභයත් බලවත්, ద్వේෂයත් බලවත්, අමෝහයත් බලවත්. එහෙමනම් අපිට කියන මේ පුද්ගලයා අලෝභය බලවත් නිසා නිර්ලෝභී, ද්වේෂය බලවත් නිසා කිපෙන සුළුයි. හැබැයි අමෝහය බලවත් නිසා නොනැති කියලා කියනවා. ඊළඟට කියනවා අලෝභ ආදී හේතු තුනම බලවත් වෙලා ලෝභ ආදී හේතු තුන දුර්ලභයි. අලෝභ ආදී හේතු තුන බලවත් වෙලා ලෝභ ආදී හේතු තුන දුර්ලභයි. නම් අනේ පුද්ගලයා මහා සංඝරක්කී තෙරුන් වහන්සේ වායේ කියනවා ලෝභ නැහැ. ඒ වගේම තමයි තරහ ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි ප්‍රඥාවත් ප්‍රඥාවන්තත් වෙනවා. ආන්න එහෙම පුද්ගලයෙක් හරියට නිකන් මහා සංඝරත්නය තෙරුන් වහන්සේ කියලා කියන්නේ මහා විහාරයේ හිටපු ප්‍රධාන ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය තෙරුන් වහන්සේ හා සමානයි කියලා සඳහන් කරනවා. ඊට මෙන්න මේ විදිහට අර්ථකථාචාර්යන් වහන්සේලාගේ මත අනුසාරයෙන් අපිට ගෙනල්ලා දක්වනවා ගෙනහැර දක්වනවා මේ එකිනෙක චරිතවල නිදාණය මෙන්න මේ විදිහට අපිට තීරණය කරගන්න වෙන්නේ කියලා. මෙතන සඳහන් කරනවා එත්තයෝ ලුද්ධෝ වුත්තෝ ලුද්ධෝති වුත්තෝ යම් කෙනෙක් ලෝභීය කියලා කීවද ඒ ලෝභී කියලා කිවි අයං රාග චරිතෝ මෙන්න මෙයා රාග චරිතයය කියලා කියනවා. දුට්ඨ දන්දහා දෝෂ මොහ චරිතා. දුට්ඨ දන්දහා දෝෂ මොහ චරිතා පඤ්ඤවා බුද්ධ චරිතා අලුද්ද දුට්ඨා ප්‍රසන්න ප්‍රකරිතාය සද්ධා චරිතා කියලා කියනවා. ඔන්න අපිට සඳහන් කරනවා. එතකොට ලුද්ධෝ කියලා කිව්වේ රාග චරිතයට, ලෝභියා කියලා කිව්වේ. ඒතර දුට්ඨ කියලා කියන්නේ ද්වේෂ චරිතයා කිපෙන පුද්ගලයා කියලා කිව්වේ. දන්දහා කියලා කියන්නේ මෝහ චරිතයා. ඒ කියන්නේ නුවණ මද පුද්ගලයා කියලා කියනවා. එතකොට යම් තැනක ලෝ ලුද්ධෝ කියලා කියවනම් රාග චරිතය කියලා දැනගන්න ඕනේ. දුට්ඨෝ කියලා කියවනම් ද්වේෂ චරිතය කියලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි දන්දහා කියලා කියවනම් මෝහ චරිතය කියලා දැනගන්න ඕනේ කියලා කියනවා. පඤ්ඤමා බුද්ධ චරිතෝ ප්‍රඥාවන්ත පුද්ගලයා බුද්ධ චරිතයය අලුද්ධහා දුත්තා ඒ කියන්නේ අලෝභ අදෝස පුද්ගලයා ඒ කියන්නේ ලෝභ දේශ දෙක නැති තැනත්තා ප්‍රසන්න ප්‍රකතිතාය සද්ධා චරිතා ප්‍රසන්න ප්‍රකෘතික බැවින් සද්ධා චරිතයකය කියලා කියනවා. ඒ කියන්නේ ලෝභයේ ද්වේෂයේ කියන දෙකම නැති වෙනකොට ඒ පුද්ගලයා ප්‍රසන්නයි කියලා කියනවා. ඒ ප්‍රසන්න භාවය ප්‍රකෘති මත තියෙන පුද්ගලෙක් නිසා ඔහු ශ්‍රද්ධා චරිතයක් කියලා සඳහන් කරනවා. යතහවා අමෝහ පරිවාරේන කම්මුණා නිබ්බත්තෝ බුද්ධි චරිතෝ එහෙමත් නැත්නම් කියනවා අමෝහ පරිවාර කර්මයෙන් උපන් තැනැත්තා බුද්ධි චරිතයක කියලා කියනවා. ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා. එතකොට අමෝහේ පිරිවරාගත් කර්මයකින් උපන් පුද්ගලයා බුද්ධි චරිතයා එවං බලව සද්ධා පරිවාරේන කම්මුණා නිබ්බතෝ සද්ධා චරිතෝ බලවත් ශ්‍රද්ධාව පිරිවෙර කරගත්ත කර්මයකින් උපන්න පුද්ගලයා ශ්‍රද්ධා චරිතය කියලා කියනවා. ඒ වගේම තමයි කාම විතක් ආදී පරිවාරේන කම්මුණා නිබ්බත්තෝ විතක්ක චරිතෝ. කාම විතර්ක ආදී මේ විතර්ක බහුල කරගත්ත කර්මයකින් උපන් පුද්ගලයා විතක්ක චරිතයක කියලා කියනවා. එතකොට ඒක සඳහන් කරන්නේ ලෝභ ද්වේෂ නැති තැනත්තා ප්‍රසන්න ප්‍රකෘතික නිසා ශ්‍රද්ධා චරිතේ අමෝහය පරිවාර කර්මයෙන් උපන් තැනැත්තා බුද්ධ චරිතයක්. ඒ වගේම බලවත් ශ්‍රද්ධා පරිවාර කර්මයෙන් උපන් තැනැත්තා ශ්‍රද්ධා චරිතය බවට පත් වෙනවා කියලා කියනවා. කාම විතර්ක ආදී ඇති පුද්ගලයා විතක්ක චරිතයක කියලා කියනවා. හරි. එතකොට කාම විතර්ක ආදී පියවර කොට නෙවෙයි පිරිවර කොට ඇති කර්මයෙන් වෙන්න ඕන එක. ඒතර කාම විතර්ක ආදී පිරිවර කර ඇති කර්මයකින් උපන් පුද්ගලයා විතර්ක චරිතය කියලා කියනවා. ඒවං ලෝභහදීසු අඤ්‍යතරඤ්‍යතර පරිවාරං ප්‍රතිසන්ද ජනකං කම්මං චරියානං නිදානන්ති වේදිතබ්බං මෙන්න මේ විදිහට අපිට කියනවා ලෝභ ආදී මේ හේතු නිදහනයන් අතරින් අඤ්‍යතරඤ්‍යතර පරිවාරං ප්‍රතිසන්ද ජනකං කම්මං එකිනෙකක් පිරිවර කරගත්ත ප්‍රතිසන්දිය ජනක කරගන්නා වූ ප්‍රතිසන්දිය අපිට ගෙන දෙන්නා ඌ කම්මං කර්මය චරියානං නිදානන්ති වේදිතබ්බං මේ එකිනෙක චරිතයේදී නිදානේ කියලා දැනගන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒ නිසා අපට ඔන්න මේ ජීවිතයේදී රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, බුද්ධ චරිතයක්ද, ශ්‍රද්ධා චරිතයක්ද, විතක චරිතයක්ද මෙන්න මේ කියන චරිත විශේෂත්වයේ හඳුනා ගන්න ගියාම අපට හඳුනා ගන්න පුළුවන් දේ තමයි මේ අද රාග චරිතයක් නම් ඒ රාග චරිතය කියලා කියන්නේ పూర్ව ජනක ප්‍රතිසන්ද ජනක කර්මය එක්තරා විදිහකට ලෝභය බහුල වීම කියන හේතුව. අද ද්වේෂ චරිතයක් නම් ප්‍රතිසන්දි ජනක කර්මය ද්වේෂයේ බහුල වීමක් තියෙනවා. අද එහෙමත් නැත්නම් චරිතේ මෝහ චරිතයක් නම් ප්‍රතිසන්දි ජනක කර්මය මෝහය බලවත් වෙලා තියෙනවා. අමෝහය දුර්වලලා තියෙනවා. මෙන්න මේ විදිහට పూర్ව නිදානයන් එක්තරා විදිහකට పూర్ව හේතුන් ප්‍රතිසන්දි ජනක කර්මයේ හේතු පිහිටීම කියන එක එක්තරා විදිහකට හේතුවක් වෙනවා කියලා කියනවා චරිත නානත්වය තීරණය වෙන්න. මෙන්න මේ විදිහට අපිට කියනවා නිදානය චරිතවල අපි දැනගත යුතුයි කියලා. මීළඟට අපිට දැනගන්න තියෙන්නේ කතංච ජානිතබ්බෝ අයම් පුද්ගලෝ රාග චරිතෝ යනාදී දේශනාව. කොහොමද අපි පුද්ගලෙක් රාග චරිතයේද, ද්වේෂ චරිතයේද යනාදී විස්තරය දැනගන්නේ කියලා. ඉතින් එතනදී අපිට සඳහන් කරනවා ගාතහාවක් ඉරියාපතතෝ කිච්ඡා භෝජනා දස්සනාදිතෝ ධම්මප්පවතිතෝ චේව චර්යායෝ විභවී අපි යම් කිසි පුද්ගලයෙක් මුණ ගැහුනහම ඒ පුද්ගලයා කවර චරිත සහිත පුද්ගලයෙක්ද කියලා දැනගන්න ගියාම ඉරියාපත වශයෙන් දැනගන්න ඕනේ කෘත්‍ය වශයෙන් දැනගන්න ඕනේ භෝජන වශයෙන් දැනගන්න ඕනේ දැකීම් ආදී වශයෙන් කොහොමද කියලා දැනගන්න ඕනේ ධර්ම ප්‍රවෘත්ති වශයෙන් දැනගන්න ඕනේ මේ එකිනෙක චරිතයට දාලා විශේෂත්වයන්. ඒ නිසා මේ විශේෂත්වයන් දැනගැනීමේදී මේ ඉරියාපත කෘත්‍ය ආදී කරුණාකාරණ හැම සියල්ලක්ම අපිට විස්තරාත්මක වශයෙන් සාකච්ඡා කළ යුතු වෙන නිසා ඉතින් අද අපේ කාල වේලාවත් එක්තරා විදිහකට අවසන් වීගෙන යන නිසා අපි මෙතනින් අපිට චරිත පිළිබඳ නිදාන කතාවෙන් අපි අද වැඩසටහන අවසන් කරමින් අපි ඊළඟ වැඩසටහන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි මේ යෝගී චරිතය හඳුනාගන්නේ රාග චරිතයක් වෙන්නේ කොහොමද රාග චරිතය හඳුනාගන්නේ කොහොමද ද්වේෂ චරිතය හඳුනාගන්නේ කොහොමද ඒ වගේම ශ්‍රද්ධා බුද්ධි විතර්ක චෛත හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැඩසටහනේ එතෙක් අපි අදට වැඩසටහන સમાප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. යම් ආකාරයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහගන්න පුළුවන් අහන්න පුළුවන් අහලා සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහෝම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්සේ මට <coughs> මට පොඩ්ඩක් දැනගන්න ස්වාමීන් වහන්සේ දැන් අර ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ මේ මරණාසන්න ඒ චිත්ත විදියට එන කර්මයට අදාළවනේ දැන් මෙහෙම වෙනවා කියලා අපිට දැන හිතන්න වෙන්නේ එතකොට ප්‍රතිසන්දි මේ ප්‍රතිසන්දි චිත්තයට අනුවනේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය මෙතන මේකට බලපාන විශේෂයෙන්ම పూర్ව අපර චේතනා දෙක නේද ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ ඒ රාග චරිතයක්ද ද්වේෂ චරිතයක්ද මොහ චරිතයක්ද කියන එකට බලපාන්නේ ඒ කියන්නේ දැන් මුංචන චේතනාව කොහොමත් කුසල කුසලයක් එතකොට අර పూర్ව අපර චේතනා දෙක අපිට මේ ඒ කියන්නේ ඒ දෙකේ තියෙන ලෝභ අලෝභ අලෝභ දෝෂ හරිය ලෝභ ද්වේෂ හරි විදිහට තමයි මේ මේකේ බලපෑම සිදු වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් එහෙම තමයි අපිට මේක විශ්ලේෂණය කරගන්න වෙන්නේ. දැන් මේ කුසලය අපි කොහොමදක් කුසල කර්මයකින් අපි මනුස්ස ලෝක උත්පත්ති ලබන්නේ. ඒ කුසල කර්මය સિદ્ધ කරගන්නා මොහොතේදී ඊට පිරිවැද කරගත්ත සෙසු චිත්තචෛසික પરම්පරාව කුසලද අකුසලද ලෝභයේද අලෝභයේද දෝෂයේද අදෝෂයේද මෝහයේද අමෝහයේද කියන මෙන්න මේ தත්ත්වය. දැන් මේක අපිට හොඳට බලා ගන්න පුළුවන් දැන් හිතන්නකො අපි ටිකක් ලොකු කුසල කුසලයක් පින්කමක් කරනවා. ඒත් මේ ලොකු පින්කමක් කරගනිද්දී මේ ලොකු අපි හිතමු ගෙදරක දානයක් දෙනවා කියලා. දැන් මේ ලොකු සංවිධානයකින් දානයක් සංවිධානය කරලා දෙනකොට සමහරලාවට ඒ දාන පින්කම අතරතුරදී පුංචි පුංචි කරුණු අතරේ සමහර අයත් සමග ගැටීම් ඇති වෙනවා. ඒ අය අනුව සමහර වෙලාවට අපි කුසලසිත බැහැර වෙලා සමහර තැනකදී අකුසල සිතක් එන අවස්ථාවන් අපිට තියෙනවා. මේ කුසලය කරගන්නා ක්‍රියාදාමයේ තුරා තුරාවට අතරමැදදී අකුසල සිත් අපිට හටගන්න පුළුවන්. ඒතර ඒ දේවල් තුලින් අපේ අර සමස්ත ප්‍රතිසන්දි ජනක කර්මයට ගෙන දෙන චේතනාව කොයිතරම් දුරට පිරිවර කරගත්තේ කෙබඳු චිත්තචෛතසික પરම්පරාවකින්ද කියන එක තමයි මෙතනදී මේ සලකන්නේ. අපේ ප්‍රතිසන්දි ජනක කර්මයට බලපෑවේ අලෝභය බහුලයිද ලෝභය බහුලයිද, අදෝෂය බහුලයිද, ද්වේෂය බහුලයිද මේ විදිහට මෙන්න මේක තමයි අපිට හඳුනගන්න තියෙන නිසා අපි ජනක කර්මය කියන එක කොහොමද කුසල කර්මයක්. හැබැයි ඊට පිරිවර කරගත චිත්තචෛසික પરම්පරාව අනුව තමයි අපිට මේ තීරණේ අරගන්න වෙන්නේ. අපි හිතේ කොයි වාගේ උත්සන්න භාවයකද කියන කාරණේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒකෙත් එක එක ප්‍රමාණ දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වේ අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ අලෝභ ද්වේෂය කියන්නේ තරහ යන්නේ නැහැ එහෙම කියන්නේ පොඩ්ඩක්වත් තරහ යන්නේ නැති ස්වභාවයක් වගේනේ ස්වාමීන් වහන්සේට තියෙන්නේ. එතකොට ඒ ඒ වගේ දැන් හැමෝම එහෙම නැහැනේ. එතකොට ඒවත් ප්‍රමාණ තියෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. එතකොට සමහරුන්ට ටිකක් තරහ යනවා. සමහරුන්ට ගොඩක් තරහ යනවා. ඒ වගේ ප්‍රමාණ වෙන්නේ අර ඒක මේ කියන්නේ දූෂ්‍ය වෙලා තියෙන ප්‍රමාණය අනුව ඒ කුසලයේ කරන අතරතුර එහෙම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ එහෙම කියලා තමයි හිතෙන්නේ. ඕ ඒ කියන්නේ කොයිතරම් දුරට ඒ අතරමැදදී අපේ චිත්ත වීතීන් වලට ඇතිවෙච්ච බලපෑම් ටික කොහොමද කියන එක ප්‍රමාණය අනුව වෙන්න පුළුවන් අපේ එක එක පුද්ගලයාගේ ද්වේෂයේ සමහර ගොඩක් තරහ යනවා, සමහර ටිකක් තරහ යනවා, සමහර ගොඩක් ලෝභයි, සමහර ටිකක් ලෝභයි. එතකොට මේ විදිහට தත්ත්වය. හැබැයි මෙතනදී අපි ඒ උත්සන්න භාවයේ අනුව තමයි මේ රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද කියලා තීරණය කරන්න. දැන් ලෝභය උත්සන්න පුද්ගලයා තමයි බහුල වශයෙන් නිකනා තමයි පිට මෙතන රාග චරිතය කියලා කියන්නේ. ද්වේෂය උත්සන්න පුද්ගලයා තමයි ද්වේෂ චරිතය කියලා මෙතනදී හඳුන්වලා තියෙන්නේ. මට තව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඒ දැන් අපි කුසලයක් කරනකොට ඒකේ ඒ බලය කොච්චර කාලයක් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කුසලයේ කරන ඒ දවසක් දෙකක් ඇතුළත පමණයිද එහෙම මේ කියන්නේ සිත එහෙම කිලුට කරගන්න නැතුව ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ජීවිත කාලය ඇතුළතම මතක් කරලා හරි අපිට පුළුවන් ද එකෙන් මේ ඒක දුෂ්‍ය කරගන්නේ ඒ කුසලය හේතුක නැති කුසලයක් බවට පත් කරගන්න. ඒක මට හිතෙන්නේ නම් ඒක ඇත්තට මට විශේෂ නැහැ. කොහොමද කියන එක කියලා තීරණය කරන්න තරම් විශේෂ නැහැ. ඒක මම නිකන් හිතන දේ අපට යම්කිසි කුසලයක් සිදු කරගෙන ඒ කුසලය නැවත නැවතත් අපි මතක් කරන්න මතක් කරන්න ඒ කුසලය අපි ආවර්ජනය කරන්න කරන්න අපේ කුසල ශක්තිය බලවත් කියලා කියනවනේ. ඒකට ඒ නිසා ඒ වගේම තමයි අතර පසු කාලයකදී යම් අවසාන කාලයකදී හරි අපි කරපු කුසලයේ අපරාධෙහිම කුසලයක් කරේ කියලා අර සිත දූෂණ භාවයට පත් කරගත්තොත් සමහර ලාවට අර කුසලයේ තියෙන කුසල ශක්තිය මේ අඩුවීමට ඒක හේතුවක් වෙන්න පුළුවන් කියලා. කියන්නේ එතකොට ප්‍රතිසන්දි කර්මයේ විදිහට ඒ කුසලයේ හේතු වෙනවා නම් එතකොට මේකේ විදිහට දුර්වල භාවයක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ඒක එහෙම නැත්නම් අතර මට විශේෂ නැහැ කියන්න. අතරම කොහොම කොයි කොයි මට්ටමින් බලපානවද කියන එක. නිකන් මට හිතෙන දේ තමයි අපි හොඳ කුසලයක් කරා හොඳ මට්ටමක කුසලයක් කරලා ඉවර වෙලා අපි අවසාන මරණාසන්න කාලෙදී මේ කුසලයේ පිළිබඳව පසුතැවෙනවා. ඇයි මං එහෙම කුසල් කරේ? ඇයි මට ඒක ඒ විදිහට කරේ? තීරුම නැති දැන කරේ කියලා. මෙන්න මෙහෙම වුණොත් මට හිතෙනවා අපේ අර කුසලයේ දුර්වල වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන් කියලා අවසාන කාලේ වෙනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ අර දැන් අපි අහලා තියෙන්නේ අලෝභ ද්වේෂ අමෝහ ලෝභ ද්වේෂ මෝහ කියන හේතු ටිකෙන්නේ ඒ ඒ ප්‍රතිසන්දිසිත කියලා සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිය ස්වාමීන් වහන්සේ එතකොට අර දැන් ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ විතර්ක විතර්කයක් වෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ විතර්ක අධිකව ඒ කියන්නේ ඒ කුසලය කරන වෙලාවට විතර්ක කරමින් ඒ කුසලය කරා නම් ඒකත් බලපාන්න පුළුවන් කියන එක එහෙමද ස්වාමීන් වහන්සේ? එහෙම තමයි එතනදී අපිට ඒක පැහැදිලි කරන්නේ බුදුගොස්වාමීන් දක්වන්නේ අපි මේ කුසලය කරන වෙලාවේදී ඒ කුසලයට කාම විතර්ක ආදී විතර්ක ටිකක් බහුල වශයෙන් ගැවසීගෙන තියෙනවා නම් ඒට පිරිවර කරගත්ත සිත්වලදී කාම විතර්ක ආදී බහුලයි නම් ඒක ඒ පුද්ගලයා එතකොට අපි අර ඒකාකාරී කුසල චිත්තය අපිට පවත්වද්දී ඊට බලපෑම් ඇති වුණා ඊට පිරිවර කරගත්ත සිත්වල පැවතිච්ච මේ මේ කාම විතරක ආදී විතරක තත්වයන් අන්න ඒ தත්ත්වය නිසා වෙන්නේ ඒ පුද්ගලයා විතරක චෛත්‍යයක් බවට පත් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒක පැහැදිලි වෙන්නේ අර විදිහට විතරක කරමින් කුසලයක් කිරීම වාගේ தත්ත්වයක් තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඒක දැන් එහෙනම් අපි අදට අපි දේශනේ સમાප්ත කරමු. එහෙනම් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මේ රාග චරිත, ද්වේෂ චරිත ආදී චරිත ඇති වෙන්න බලපාන පූර්ව හේතුන් වල නානාවිද භාවයේ කොහොමද බලපාන්නේ? ඒ චරිතයන් වලට කියන කාරණේ අපි අද සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් අපි අද දවසේ මේ ධර්ම දානමය වශයෙන් රැස්පත් කරගත්ත කුසලයේ අනුමෝදන් කරනවා හැම සියලු දෙනාටම විශේෂයෙන්ම දෙදෙව්ලුවට අද්විත ශක්තිවිඳුන් වහන්සේ දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රමණ යන සතරවරම් දෙව් මහරජදරණ ඇතුළු කොට ඇති සෑමසිල දිවිතා මණ්ඩලයන්ට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඒ වගේම තමයි අපි නමින් අභහා ප්‍රාප්තිච්ච හැම සිල් දිනාටත් අපි මේ කුසලය අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඒත් සමගම අපි ආශිර්වාද කරන මේ වැඩසටහන සහ සම්බන්ධ වන ඒ වගේම වැඩසටහන මේ සංවිධානය කරන මෙහෙවන හැම සියලු දෙනාටම මේ අපේ උදාර කුසල ශක්තිය හේතුවෙන් සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න නිවන් මඟ පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහසු විහෙරණ සරසේවා, කල්යාණ මිත්‍ර සම්පත්තිය උදාපත් වේවා. හැම සිළු දිනාටම නිවෙනින් සනසෙන්න මේ කුසලයේ හේතු වේවා කියලා ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් අද දවසේත් අපි මේ අමතක දන් දේශනාව સમાප්ත කරන්නයි සූදානම් වෙන්නේ. අපි ඊළඟ සතියේ නැවත වාරයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යෝගී චරිතය හඳුනාගන්නේ කොහොමද? රාග චරිත, ද්වේෂ චරිත ආදී වශයෙන් චරිතය හඳුනා ගැනීම සඳහා බලපාන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නම් අදට අපි දේශනේ સમાપ્ત කරන හැමසර වෙනාටම පෙරවන් සන්නයි අපි දෙවියන් දෙපින් අනුමෝදන් කරන්නේ ආකාශත්තා ජගම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ජගම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීගානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් 半と万からんっていうので、ゼロが効かない。